අද වගේ දවසක දැන් මේ පින්වතුන්ට කල්පනා කරන්න පුළුවන් මේ වෙනකොට උදා වෙලා තියෙන తত্ত্বය බොහෝ දෙනෙක්ට පීඩාකාරී වාතාවරණයක් උදා වෙලා තියෙන්නේ කොහොම වුණත් ජීවිතයට මොන මොන බාධක ආවත් අපිට අපේ කටයුතු නවත්තන්න බෑ. අපේ ජීවිතයේ තියෙනවා අපි කොච්චර බාධකාවත් අනිවාර්යෙන් කරන්න ඕන වැඩ කටයුතු අපේ ජීවිතයේ තියෙනවා. කොච්චර බාධකාවත් ඒ වැඩ අතපසු කරලා බෑ. ඒ බාධක මැද්දේ ඒ බාධක තියෙන අතරතුරේ අනිවාර්යෙන් කළ යුතු බාධක ආවත් නැතත් අනිවාර්යෙන් කළ යුතු වැඩ කොටසක් තියෙනවා. බාධක ආවා කියලා ඒ වැඩ කටයුතු නවත්තන්න බෑ. එතකොට මොනවාද ඒ වැඩ කටයුතු? ඒ බාධක ආවත් නැතත් අනිවාර්යෙන් අපි කළ යුතු වැඩ කටයුතු අතරේ ප්‍රධානම දේ කිසිම පීඩාවක් ඇති නොවන මට්ටමට අපේ හිත සකස් කරගන්න. කිසිම පීඩාවක් කිසිම දුකක් ඇති නොවන මට්ටමට අපේ හිත සකස් කරගන්න එක අපි වහවහා කළ යුතුයි. කොච්චර පීඩාකාරී වාතාවරණයක් උදා වුණත් ඒක අතපසු කරලා බෑ. ඒ නිසා වින්වත්නි මේ මේ දිනවල මේ අකණ්ඩව විකාශය වෙන ධර්මදේශනා මාලාව අපේ හිත සකස් කරගන්න මහා ආශිර්වාදයක්. ඒ නිසා හරීම වටින දේශනා මාලාවක් මේ දවස්වල පැවැත්වෙන්නේ. ඒ දේශනා මාලාවේ අදට નિયમિત සූත්‍ර ධර්ම දේශනාව සාකච්ඡා කරන්න මේ අවස්ථාව උදා කරගන්න. එතකොට පින්වත්නි අද දවසට નિયમિત වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් වන සූත්‍ර ධර්ම 152 අතුරින් 39 වෙනි සූත්‍ර දේශනාව. දැන් මේ පින්වතුන් මේ වෙනකොට දන්නවා මේ දේශනා මාලාව තුල මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් බුද්ධ භාෂිත අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ සූත්‍ර ධර්ම දේශනා අතර මජ්ක්‍ධිම නිකාය කියන ත්‍රිපිටක ග්‍රන්ථය තුල ඇතුළත් වන දේශනා 152 තමයි මේ විදිහට අකණ්ඩව දිනපතා දැනගන්නේ. එතකොට අද දවසේ අපි දැනගන්නේ 39 වෙනි සූත්‍ර දේශනාව මහා අස්සපුර සූත්‍රය. එතකොට ඊයේ දවසේ මේ පින්වතුන්ට අවස්ථාව ලැබුණා 38 වෙනි මහා තණ්හා සංකය සූත්‍රය ඊයේ දවසේ මේ පින්වතුන් දැනගත්තා. ස්වාමින් වහන්සේ නමක් ඒ සම්බන්ධයෙන් යම්කිසි පැහැදිලි කිරීමක් කළා. එතකොට අද දවසේ ඊළඟ සූත්‍ර දේශනාව මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ හතරවන වග්ගය වන මහා යමක වග්ගය ඇතුළත් සූත්‍ර දේශනාව. 39 වෙනි සූත්‍ර දේශනාව මහා අස්සපුර සූත්‍රය තමයි අද දැනගන්නේ. එතකොට මේ දේශනාවත් පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ විසින්ම දේශනා කොට වදාළ සූත්‍රයක්. දැන් මේ පින්වතුන් දන්නවා ඇතම් සූත්‍ර දේශනා තියෙනවා බොහොම අඩුවෙන් වුණත් ඇතම් සූත්‍ර දේශනා භාග්‍යවතුන් වහන්සේ නෙමෙයි ශ්‍රාවක භාෂිත. බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා ඉන්න ශ්‍රාවකයෝ දේශනා කරපු සූත්‍ර දේශනාත් අපිට මුණ ගැහෙනවා. අද දැනගන්න මහා අස්සපුර සූත්‍රය බුද්ධ භාෂිතයක්. බුදුරජාණන් වහන්සේ විසින්ම ශ්‍රී මුකයෙන් දේශනා කොට වදාළ දේශනාවක්. එතකොට හිතන්න පින්වත්නි මේ වෙනකොට අපේ භාග්‍යවතුන් වහන්සේ අපි අතර ජීවමානව නැහැ. උන්වහන්සේ පින්වන් පා වදාලා. හැබැයි උන්වහන්සේ හිතක් සුවපත් කරගන්න දේශනා කොට වදාළේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අදත් අපි අතර තියෙනවා. එතකොට අද අපි දැනගන්නේ බුද්ධ භාෂිතයක්. මේ ලෝකයේ සියල්ල දැනගත යුතු සියල්ල දැනගත් ඒ උත්තමයාණන් වහන්සේ හිත සුවපත් කරගන්න දේශනා කොට වදාළ දහම් පරියාය. මහා අස්සපුර සූත්‍රය. මේ දේශනාව තුළ අපිට දැනගත යුතු වැදගත් කාරණා ටිකක් විස්තර කරනවා. මේ මහා අසපුර සූත්‍රය තුල පින්වත්නි ඇතුළත් වෙනවා කෙලෙස් නැසීමට පියවරෙන් පියවර අපි මොනවාද කරන්න ඕනේ කියන කාරණාව. හිතේ ඇතිවන කෙලෙස් ඉවත් කර ගැනීම සඳහා ක්‍රමානුකූලව අපි කටයුතු කළ යුතු වන්නේ කෙසේද? පියවරෙන් පියවර හිතේ තියෙන කෙලෙස් ඉවත් කරගන්න අපි කටයුතු කරන්න ඕනේ කොහොමද කියන ප්‍රශ්නයට උත්තරය මහා අස්සපුර සූත්‍රයේ තියෙනවා. ඒ නිසා ගොඩාක් වැදගත් දේශනාවක්. දැන් පින්වත්නි අපි හැම දිනාටම තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි කෙලෙස් හිතෙන් අයින් කරගන්න අපිට උවමනාව තියෙනවා. හැබැයි හරි අමාරුයි. හිතේ රාගය උපදින්නේ නැති විදිහට හිත තියාගන්න හරි අමාරුයි. තරහක් ඇති නොවන විදිහට හිත පවත්වා ගන්න රීසි වැඩක් නෙමෙයි. හරිම අමාරුයි. හැබැයි අමාරුයි කියන්නේ කරන්න බැරි වැඩක් නෙමෙයි. අතීත උත්තමයාණන් වහන්සේලා ඒ අමාරු වැඩේ කළා. කොහොමද කළේ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ප්‍රායෝගික වැඩපිළිවෙල උන්වහන්සේලා කැපවීමෙන් දිවිහිමියෙන් අනුගමනය කළා. එහෙනම් පින්වත්නි කෙලෙස් ඉවත් කරගන්න අමාරුයි. නමුත් කළ හැකි. කොහොමද කරන්නේ? ඒ සඳහා භාග්‍යතුන් වහන්සේ පෙන්වා දීපු වැඩපිළිවෙල අනුගමනය කරන එක. අමාරු වැඩක් කරන්න නම් ක්‍රමානුකූල වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. මම හිතන්නේ පින්වතුන්ට ඒ කාරණාව තේරෙන්නේ නැති මම නැවතත් කියන්නම්. කරන්න අමාරු වැඩක් තියෙනවා නම් ඒ වැඩේ කරන්න නිසි වැඩපිළිවෙලක් ඕනේ. මොකද ඒ වැඩේ හරි අමාරු නිසා. එහෙනම් කෙලස් නැසීම කියන වැඩෙත් ඉතාම අපහසු දෙයක්. හරිම අමාරුයි. හිතේ තියෙන හිතේ උපදින නොහොඹිනා සිතුවිලි ඉවත් කරගන්න හරි අමාරුයි. මේ පින්වතුන්ට ඒක ප්‍රායෝගිකවම තේරෙනවා. ඒ අමාරු වැඩේ හැබැයි කරන්න පුළුවන් ක්‍රමානුකූල වැඩපිළිවෙලක් තිබ්බා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ තුල තියෙන ක්‍රමානුකූල වැඩපිළිවෙල. ප්‍රායෝගික වැඩපිළිවෙල. එතකොට ධර්මදේශනාවක් තුලින් අපි අහන්නේ අපේ හිත සුවපත් කරගන්න මාර්ගයයි. ධර්මදේශනාවක් තුලින් අපි අහන්නේ බුද්ධ භාෂිතයක් තුලින් අපි දැනගන්නේ අපේ හිත ඊටාම ශාන්තව කිසිම පීඩාවක් ඇති නොවන විදිහට ඕනෑම තත්වයක් යටතේ සතුටින් වාසය කරන්න පුළුවන් මට්ටමට හිත සකස් කරගන්න ක්‍රමවේදයයි මේ දැනගන්නේ බුද්ධ භාෂිතය තුලින් ඒ නිසා මේ මහා අසපුර සූත්‍රයත් එහිදී ගොඩාක් වැදගත් වෙනවා. හේතුව තමයි හිතේ උපදින වැරදි සිතුවිලි ඉවත් කර ගැනීම සඳහා පියවරෙන් පියවර අපි කටයුතු කළ යුතු ආකාරය මහා අසපුර සූත්‍රය තුල භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා. අද ඒ ධම්පරියායය දැනගන්න. ඒ නිසා ඊටාම වැදගත් මේ ගත වෙන වෙලාව. ඒ වගේම පින්වත්නි මහා අසපුරු සූත්‍රයේ දේශනාව අධ්‍යයනය කරනකොට අපිට මුණ ගැහෙනවා නීවරණ පහ හිතෙන් ඉවත් වුණාම කොයි තරම් සුවයක් දැනෙනවද කියන කාරණාව. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා අපි දන්නවනේ. නීවරණ පහක් තියෙනවා. මේ නීවරණ පහ අයින් වුණාම කාමච්ඡන්දේ හිතෙන් අයින් වුණාම දැනෙන සුවය උපමා ඇසුරෙන් විස්තර කරලා තියෙනවා මේ දේශනාව තුළ. එතකොට පින්වත්නි අපිට හිතෙන්නේ රූපයක් බලලා ලබන සතුට, ශබ්දයක් අහලා ලබන සතුට, ගන්ධ රස පහස මේ පංචකාමයන් ඇසුරෙන් ලබන සතුටට තමයි අපේ හිත පුරුදු. හැබැයි ඊට එහා ගිය කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද ආදියට එහා ගිය රූපයක් බලලා සතුට වෙනවට වඩා ඒ රූපයක් බලලා සින්දුවක් අහලා ඒ ලබන ආස්වාදයට වඩා එහා ගිය පුදුමාකාර සුවයක් සහනයක් නීවරණ ධර්ම යටපත් කිරීම තුළින් ලැබෙනවා ඒ සුවය කොයි වගේද කියන එක උපමා ඇසුරෙන් මේ දේශනාව තුළ සඳහන් වෙනවා. අන්න. ඒ නිසා හරි වැදගත්. නීවරණ ඉවත් කරන්න නම් දැන් අපි දන්නවා හිතේ තියෙන නීවරණ ඉවත් කරන්න අපිට අපහසුයි. නීවරණ වලින් ඉවත් වෙලා ලබන සුවය අපි අත්විඳලා නැහැ තාම. හැබැයි අපේ උමනාවත් මේ නීවරණ කොහොම හරි යටපත් කරගන්න. නිවන් දකින්න බාධා කරන කාමච්ඡන්දාදී නීවරණ යටපත් කිරීම අපේ අරමුණක්. එහෙනම් අපේ හිතට හේතු ගන්නන්න ඕනේ නීවරණ අයින් වුණාම ලැබෙන සුවය කොයි වගේද කියලා. දැන් මේ පින්වතුන් දන්නවා යම්කිසි කාර්යයක් කරන්න ඕන නම් ඒ කාර්ය කිරීමෙන් ලැබෙන වාසි නැවත නැවත මෙනෙහි කරොත් ඒ කාර්ය කරන්නේ ඒක අනුබලයක්. මොකක් හරි වැඩක් කරන්න ඉන්නවා නම් ඒ වැඩේ කරන්න කලින් පුළුවන් නම් මතක් කරන්න මේ වැඩේ කරොත් මට ලැබෙන වාසි. නැවත නැවත ඒ වාසය මෙනෙහි කරනකොට ඒ අදාළ කාර්ය ඉක්මනින් යොසුලුව කරන්න පෙළඹවීමක් ඇති වෙනවා. එහෙනම් පින්වත්නි නීවරණ යටපත් කරන්න අපිට අවශ්‍යයි. නිවන් දැකීමට ඒක උපකාරී වෙන නිසා එහෙනම් මේ මහා අස්සපුර සූත්‍රය ඊටාම වැදගත් හේතුව නීවරණ පහ යටපත් කිරීමෙන් ලැබෙන සුවය කොයි වගේද කියලා උපමා ඇසුරෙන් පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම ධාන සුවය පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය ආදී ඒ ධාන මට්ටම් වලට හිතපත් කර ගැනීමෙන් ශ්‍රාවකයාට ලැබෙන සුවය කොයි වගේද කියලා උපමා ඇසුරෙන් පැහැදිලි කරලා තියෙනවා. එහෙනම් හිත කෙලෙසුන්ගෙන් ඉවත් කරගන්න මේ හිතට යම්කිසි අනුබලයක් ඕනේ. ඒ අනුබලය ලබා ගන්න ඊටම වටින සූත්‍රයක් මහා අස්සපුර සූත්‍රය. ඒ නිසා මේ ආරම්භයේදීම සූත්‍රය කියන වටිනාකමයි අපි පැහැදිලි කරගත්තේ සංක්ෂිප්ත අදහසක්. මහා අස්සපුර සූත්‍රය සම්බන්ධයෙන් සංක්ෂිප්ත අදහසක් දැන් ඇති කරගන්න. මේ මහා අස්සපුර සූත්‍රය තුලින් අපිට කෙලෙස් ඉවත් කරගන්න පියවරෙන් පියවර කටයුතු කළ යුතු ආකාරය පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ වගේම නීවරණ පහ යටපත් කිරීමෙන් ලබන සුවය ධානා මට්ටම් වලට ළඟා වීමෙන් ලබන සුවය කොයි වගේද කියලා. බුදුරජාණන් වහන්සේගේම Siri මුවමඩලින් මේ නීවරණ යටපත් කිරීමෙන් ලබන සුවය සහ ධානා සුවය උපමා ඇසුරෙන් පැහැදිලි කරපු අවස්ථාවක් මහා අසපුර සූත්‍රය. එනිසා හරිම වැදගත් ඔය තමයි මහාස්සපුර සූත්‍රයේ අදහස සංක්ෂිප්ත අන්තර්ගතය ওই විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් අපි ක්‍රමානුකූලව කාලානුරූපව දේශනාවේ අන්තර්ගතය සාකච්ඡා කරමු. එහෙනම් බිමත්නි ආරම්භයේදීම සූත්‍ර දේශනාවේ වැදගත්කම පැහැදිලි කරගත්තා. හරිම වටිනවා. මේ දේශනාව හරිම වටිනවා. ඇයි ඒ? අපි මුලින් මතක් කරගත්තේ. මේ අමාරු කාර්ය, කෙලෙස් ඉවත් කර ගැනීම අමාරු කාර්ය සිද්ධ කිරීම සඳහා පියවරෙන් පියවර ක්‍රමානුකූලව මා ඉදිරියට යා යුත්තේ කෙසේද? මහා අසපුරු සූත්‍රයේ සඳහන් වෙනවා. අපි බලමු කොහොමද මේ කාරණා පැහැදිලි කරන්නේ. මම හිතන්නේ පින්වතුන්ට අද හොඳ දවසක්. මොකද සමහර වෙලාවට මේ වෙනකොට සමහර පින්වතුන් දැඩි අදිෂ්ඨානයක් තිබුණත් මේ ධර්මය අනුගමනය කරන්න සමහර වෙලාවට නොයෙකුත් කෙලෙස් වලට හිත යොමු වෙලා සමහරට පීඩා විඳිනු ඇති. එහෙනම් අද නැවුම් ආරම්භයක් ගන්න පුළුවන්. නෑ අද ඉඳන් මම සංවර වෙනවා. ඉතින් කොහොමද සංවර වෙන්නේ? ඔන්න අද දැනගන්න පුළුවන්. මහා අසපුර සූත්‍රයේ තියෙනවා පියවරෙන් පියවර අඩියෙන් අඩිය කෙලෙස් ඉවත් කරගන්න කටයුතු කළ යුතු ආකාරය. එහෙනම් මේ වටිනා කාරණා ටික අද අපිට සංක්ෂිප්තව දැනගන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් අවශ්‍යයි නම් මේ පින්වතුන්ට පුළුවන් හොයලා බලන්න මජ්ක්‍ධිම නිකාය ග්‍රන්ථයේ 39 වෙනි සූත්‍ර දේශනාව. අන්තර්ජාලය ඇතුලෙන් නැවත අධ්‍යයනයක් කරන්නත් අවස්ථාව තියෙනවා. අපි එහෙනම් අද මේ කාලානුරූපව කෙටියෙන් මේ දේශනාවේ කෙලෙස් ඉවත් කරන්න ක්‍රමානුකූලව අනුගමනය කළ යුතු පියවරක්. ඒ පියවරයන් අද දැනගමු. එහෙනම් ආරම්භයේදීම ඒ කාරණා සිහිපත් කරගෙන අපි කතා කරමු. බුදුරජාණන් වහන්සේ මේ මහා අස්සපුර සූත්‍ර දේශනාව දේශනා කළා තියෙන්නේ අංග ජනපදයේහි අස්සපුර කියන නියම් ගමේ වැඩවසන සමයක. දැන් මේ සූත්‍ර දේශනාව නම් කරලා තියෙන්නේ මහා අස්සපුර සූත්‍රය. එතකොට පින්වතුන්ට වැටහෙන නැති ඇයි ඒ නම යොදලා තියෙන්නේ? අස්සපුර කියන නියම්ගමේදී තමයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව සිද්ධ කළ තියෙන්නේ. අස්සපුර කියන නියම්ගමේ වැඩවසන සමයක. එතකොට මේ ගමේ නමම තමයි සූත්‍ර දේශනාවට යොදලා තියෙන්නේ අස්සපුර සූත්‍රය. හැබැයි අස්සපුර නමින් තවත් සූත්‍ර දේශනාවක් තියෙන නිසා මේ සූත්‍ර දේශනාවට මහා අස්සපුර සූත්‍රය කියලා යොදලා තියෙනවා. එතකොට චූලාස්සපුර සූත්‍රය කියලා තව සූත්‍රයක් තියෙනවා. ඒක චූලාස්සපුර සූත්‍රය. අද මහා අස්සපුර සූත්‍රය දැනගන්නේ. හෙට දවසේ තමයි චූල අස්සපුර සූත්‍රය සාකච්ඡා කරන්න නියමිත. හෙට දවසේ. අද අපි දැනගන්නේ මහා අස්සපුර සූත්‍රය. මහා අස්සපුර කියන නම යොදලා තියෙන්නේ අන්න ඒ කාරණා නිසා. භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතලා කරපු දේශනාවක්. එතකොට මේ සූත්‍ර දේශනාව තුළ භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියලා දෙනවා මහණෙනි ශ්‍රමණ කරන බ්‍රාහ්මණ කරන ධර්ම මොනවාද? ශ්‍රමණ කරන බ්‍රාහ්මණ කරන ධර්ම මොනවාද කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරපු අවස්ථාව. දැන් ඔන්න වටින ටිකක් නුහුරු වචන දෙකක් ඇහුණා. ශ්‍රමණ කරන ධර්ම සහ බ්‍රාහ්මණ කරන ධර්ම. ශ්‍රමණ කරන ධර්ම සහ බ්‍රාහ්මණ කරන ධර්ම මොනවාද කියලා තමයි මේ දේශනා කරන්න භාග්‍යතුන් වහන්සේ සූදානම් වෙන්නේ. එතකොට පින්වත්නි හිතන්නේ වචන දෙක. ශ්‍රමණ කරන සහ බ්‍රාහ්මණ කරන. මේ මහා අසපුරු සූත්‍රය අධ්‍යයනය කරනකොට මේ වචන දෙක හඳුනා ගන්න පුළුවන්. ශ්‍රමණ කරන කියන්නේ ශ්‍රමණයෙක් බවට පත් කරන. බ්‍රාහ්මණ කරන කියන්නේ බ්‍රාහ්මණයෙක් බවට පත් කරන. ශ්‍රමණයෙක් වීම සඳහා බ්‍රාහ්මණයෙක් වීම සඳහා කළ යුතු වැඩපිළිවෙල. එතකොට ශ්‍රමණ සහ බ්‍රාහ්මණ තත්වයට පත් වෙන්න කරන්න ඕන වැඩ ටිකයි තියෙන්නේ. එතකොට පින්වත්නි අපිටත් ඕනේ தත්ත්වයටපත් වෙන්න. අපිටත් ඕනේ ශ්‍රමණයෙක් වෙන්න. අපිටත් ඕනේ බ්‍රාහ්මණයෙක් වෙන්න. එතකොට දැන් මේ පින්වුතුන් කල්පනා කරනවා ඇති මොකද්ද මේ ශ්‍රමණයා කියන්නේ කවුද? බ්‍රාහ්මණයා කියන්නේ කවුද? එතකොට දේශනාව අනුව හඳුන ගන්න පුළුවන් ශ්‍රමණයා සහ බ්‍රාහ්මණයා කියලා පැහැදිලි කරලා තියෙන්නේ. සමිත පාප වෙච්ච කෙනා ශ්‍රමණයා. බාහිත පාප වෙච්ච කෙනා බ්‍රාහ්මණයා. වචන දෙකක් වුණාට එකම අදහසයි. ශ්‍රමණයා සහ බ්‍රාහ්මණයා කියන වචන දෙකෙන් කියවෙන්නේ එකම කෙනා ගැන. පාපයන් සමනය කරපු කෙනා ශ්‍රමණයා පාපයන් බහා තබපු කෙනා බ්‍රාහ්මණයා. මේ කියන්නේ කෙලෙස් ඉවත් කළ කෙනා ගැන. රහතන් වහන්සේ ගැන. එතකොට ශ්‍රමණයා බ්‍රාහ්මණයා කියලා වචන දෙකකින් පැහැදිලි කරාට මේ කියන්නේ රහතන් වහන්සේ ගැන. එහෙනම් සංක්ෂිප්ත අදහසක් ගන්න පුළුවන් මේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ සියලු කෙලෙස් ඉවත් කොට මහරහත් తත්වය ළඟා කර ගැනීම සඳහා ඊටාම ශාන්ත වූ නිර්වාණය කරා ළඟා වීම සඳහා භාවිත කළ යුතු වැඩපිළිවෙල. ශ්‍රමණ කරන ධර්ම සහ බ්‍රාහ්මණ කරන ධර්ම. අපි බලමු භාග්‍යතුන් වහන්සේ මේ විදිහට මොනවාද මේ දේශනා කරන කාරණා. උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේ මේ වෙලාවේ භික්ෂුන් වහන්සේලා අමතලා දේශනා කරනවා මහණෙනි මෙන්න මේ කාරණා තමයි ශ්‍රවණ කරන බ්‍රාහ්මණ කරන ධර්ම. එතකොට අපිට අදහසක් තියෙනවා මොනවාද මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න යන්නේ? හිතේ කෙලෙස් ඉවත් කොට සියලු පාපයන් බැහැරලා හිත ඊටාම ශාන්ත තත්වයට ගන්න. ඕනෑම තත්වයක් යටතේ ශක්තිමත් ඉන්න පුළුවන් හිතක් සකස් කරගන්න. සියලු කෙලෙසුන්ගෙන් හිත මුදවා ගන්න. භාවිත කළ යුතු වැඩපිළිවෙල. ඔන්න උන්වහන්සේ මෙහෙමයි දේශනා කරන්නේ. ශ්‍රමණ කරන බ්‍රාහ්මණ කරන ධර්ම මෙන්න මේවා. මොනවාද? මුලින්ම උන්වහන්සේ දේශනා කරනවා හිරි ඔතප් දෙකින් සමන්විත වීම. දැන් පින්වත් මේ දේශනාවේ වචනයක් වචනයක් ගන්න පැහැදිලි කරන අවස්ථාවක් නෙමෙයි. ඊටාම කෙටි කාලයක් තියෙන නිසා කලින් දේශනාව අධ්‍යයනය කරලා මේ සංක්ෂිප්ත අදහසක් තමයි මේ පින්වතුන්ට සිහිපත් කරන්නේ. එතකොට මේ සූත්‍ර දේශනාව තුළ උන්වහන්සේ පැහැදිලි කරලා තියෙනවා ශ්‍රමණ කරන බ්‍රාහ්මණ කරන ධර්ම අතරින් මුලින්ම හිරි යොතප් දෙකෙන් සමන්විත තියෙනවා. එහෙනම් පින්වත්නි ඔන්න අද නැවුම් ආරම්භයක් ගන්න පුළුවන්. මේ වෙනකොට සමහර පින්වතුන් ධර්මයේ තුල ක්‍රමානුකූලව ඉදිරියට යමින් ඉන්නවා, දේශනාවලට ඇහුම්කන් දෙනවා. ධර්මයේ ප්‍රායෝගික ජීවිතයට ගලප ගන්න උත්සාහ කරනවා. සමහර පින්වතුන් මේ වෙනකොට තරමක් දුරට එදිනදා කටයුතුත් එක්ක ධර්මයෙන් ඈත් වෙලා ඉන්නවා වෙන්නත් පුළුවන්. ඒ හැමෝටම අද නැවත ආරම්භයක්, නැවුම් ආරම්භයක් ගන්න හොඳ අවස්ථාවක්. එහෙනම් අද අපි අඳුන ගන්නවා මේ මහා අසපුරු සූත්‍ර දේශනාව ඇසුරෙන් හිතේ කෙලස් ඉවත් කර ගැනීමේ වැඩපිළිවෙල තුල ඔන්න මූලික පියවරක් හිරියොතබ් දෙකින් සමන්විතයි. හිරියොතප් කියන වචන අපි දන්නවානේ. පවට ලැජ්ජ වීම සහ බය වීම. පවට ලැජ්ජාවක් ඇති කරගන්න. පව් කරන්න බය වෙන්න. ඒක කෙලෙස් ඉවත් කරගන්න වැඩපිළිවෙලේ මූලික පියවරක්. එහෙනම් පින්වත්නි, ඇතැම් විට අපි මහා ලොකු ලොකු දේවල් කරන්න යනවා මේ කෙලෙස් ඉවත් කරගන්න. ලොකු ලොකු දේවල් කරන එක හොඳයි. හැබැයි සමහර වෙලාවට අපි මූලික වැඩපිළිවෙල අමතක කරනවා. ඇතැම් විට අපි දැන් මේ පින්වතුන්ට ප්‍රායෝගිකව අත්දැකීම් ඇති. මේ ධර්මයේ තුලින් ඊටාම ඉක්මනින් ප්‍රතිඵල ලබන්න ඇතැම් විට අපි විවිධ දේවල් වලට යොමු වෙනවා. ධර්මයේ තුලින් ප්‍රතිඵල ලබන්න දේවල් කරන එක හොඳයි. නමුත් අපි සිහි තබා ගත යුතුයි. මූලික වැඩපිළිවෙල සමහරට අමතක වෙනවා. සමහර අය ඉන්නවා තාම වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා. හැබැයි ප්‍රායෝගික ජීවිතේ ගොඩාක් තරහ වෛරත් එක්ක අතරමං වෙනවා. ගොඩාක් වෛරයි. ගොඩාක් කලබල වෙනවා. අනිත් අයට හරියට සලකන්නේ නැහැ. පහත් කළා කතා කරනවා. හැබැයි ගොඩාක් භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න උත්සාහවත් වෙනවා. අන්න බලන්න. කියන ධර්මයේ තුල මේ හිත සුවපත් කරගන්න වැඩපිළිවෙලක යා ඉන්නවා. හැබැයි යාට සමහර මූලික දේවල් මගහැරිලා. එයාට අඳුරගන්න බැරි වෙලා මම මේ එදිනෙදා ජීවිතේ තරහ වෛර පාලනය කරගන්න කටයුතු කළේ නැත්නම් මම අර භාවනා වැඩසටහන් වලට ගියා කියලා විතරක් මේ හිත සුවපත් කරන මාර්ගය මනාව අනුගමනය කළා වෙන්නේ නැහැ. අන්න බලන්න. සමහර මූලික වැඩපිළිවෙල අපිට මගහැරෙනවා. අපේ හිතේ ස්වභාවය. ඒ නිසා ඔන්න හොඳට මතක තියාගන්න ඕන කාරණාවක් හිතේ කෙලෙස් ඉවත් කරගන්න එක ලේසි වැඩක් නෙමෙයි. ඒක අමාරුයි. කෙලෙස් වලටම බර වෙච්ච මේ හිත කෙලෙස් වලින් ඉවත් කරගන්නවා කියන එක අමාරුයි. ඒ නිසාමයි මේ භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙන්නේ ක්‍රමානුකූල. පියවරෙන් පියවර අනුගමනය කළ යුතු වැඩපිළිවෙලක්. ඒ අතර මුලින්ම උන්වහන්සේ මේ දේශනාවේ සඳහන් කරනවා පවට ලැජ්ජාවක් බියක් ඇති කරගන්න. අනාගත බලාපොරොත්තුව හැකි ඉක්මනින් සියලු කෙලෙසුන් ඉවත් කරගන්න නම් ඒ නිවන කරා සමීප වෙන්න නම් එහෙනම් මේ මූලික වැඩපිළිවෙල කරන්න මොකද්ද වැඩපිළිවෙලේ මූලිකව කියවෙන්නේ හිරියොතප් දෙකින් සමන්විත වීම ඒ නිසා පින්වත්නි මේ දේශනාව අහන් ඉන්න පින්වතුන් විතරක් නෙමෙයි මේ දේශනාව කරන අපි අපි හැමෝම කරන්න ඕන වැඩපිළිවෙලක් නේ මොකද අපි හැමෝටම ඕනේ කෙලෙස් ඉවත් කරගන්න. එහෙනම් අපි හැමෝම කල යුතුයි. පවට ලැජ්ජාවක් සහ බයක් ඇති කරගන්නවා. වැරදි වැඩ කරන්න ලැජ්ජ වෙන්න ඕනේ අපි. වැරදි වැඩ කරන්න බය වෙන්න ඕනේ. වැරදි වැඩ කරන්න ලැජ්ජාවක් බයක් ඇති කරගන්න කල්පනා කරන්නේ නැතුව නිවන කරා යන්න ඒ කාර්ය කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද මූලික වැඩක් නිවන් සාක්ෂාත් කරගන්න කරන්න ඕන මූලික වැඩේ කරන්නේ නැතුව කොහොමද ඉදිරියට යන්නේ? ඒ නිසා ඔන්න අපි හැමෝම අදිෂ්ඨානයක් ඇති කරගමු. මේ නිවන් දකින වැඩපිළිවෙලේ හිත සුවපත් කරගන්න වැඩපිළිවෙලේ මූලික කාර්යයක් මුලින්ම කරන්න ඕන වැඩක් පවට ලැජ්ජාව සහ බයක් ඇති කරගන්න එක. ඉන් අනතුරුව දැන් මේක තියෙන්නේ ක්‍රමානුකූල පියවරෙන් පියවර කරන්න ඕන වැඩ ටිකක්. ඉන් අනතුරුව භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා සිත කය වචනයෙන් වන දේවල් සිත කය වචනය පාවිච්චි කරලා කරන දේවල් පිරිසිදු කර ගැනීම. තුන්දොර සංවර කර ගැනීම. ඔන්න. මුලින්ම සඳහන් වෙලා තියෙන මේ දේශනාවේ කිරියොතබ් දෙකින් සමන්විත වෙන්න. ශ්‍රමණ කරන බ්‍රාහ්මණ කරන ධර්මයක්. අපි මේ දේශනාවෙන් දැනගන්නේ මේ මහා අසුපුරු සූත්‍රයෙන් දැනගන්නේ මොනවාද කියලා මුලින් මතක් කරගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රමණ කරන බ්‍රාහ්මණ කරන ධර්ම. තවත් වචනකින් කිව්වොත් කෙලෙස් ඉවත් කොට නිවන් දකින වැඩපිළිවෙලෙහි කරන්න ඕන දේවල්. ඒ අතර මුලින්ම උන්වහන්සේ දේශනා කළේ හිරියොතප් දෙකින් සමන්විත වෙන්න. පවට ලැජ්ජාව බයක් ඇති කරගන්න. ඉතින් අනතුරුව උන්වහන්සේ දේශනා කළා තියෙන්නේ කය, වචනය සහ සිත සංවර කරගන්න. කයෙන් අපිරිසිදු දේවල් නොවන මට්ටමට ඇති කය පාවිච්චි කරන්න, කය පිරිසිදු කරගන්න, වචනය පිරිසිදු කරගන්න සහ සිත පිරිසිදු කරගන්න. එතකොට මෙතන කය පිරිසිදු කරගන්න කියන්නේ අර බාහිරින් කය හොදලා කරන පිරිසිදු කිරීම නෙමෙයි මේ කායික ක්‍රියා. කෙනෙක් සත්තු මරනවා නම් එයා කය හරියට පාවිච්චි කරලා නැහැ. කායික ක්‍රියා අපිරිසිදුයි. කෙනෙක් හොරකම් කරනවා නම් වැරදි කාමසේනය දෙනවා නම් කායික ක්‍රියා අපිරිසිදුයි. එතකොට මේ කියන්නේ කය පිරිසිදු කරගන්නවා. කායික හැසිරීම පිරිසිදු කරගන්නවා. සත්තු මරන්නේ නැහැ. හොරකම් කරන්නේ නැහැ. වැරදි කාමසේවනය දෙන්නේ නැහැ. අන්න කායික සංවරය කය පිරිසිදු කර ගැනීම. නිවන් දකින්න බලාපොරොත්තු වෙන්න ඕන කෙනා කරන්න ඕන ඊළඟ වැඩ පිළිවෙල. මුලින්ම පවටත් පවට ලැජ්ජාවක් සහ බයක් ඇති කරගන්න ශ්‍රාවකයා ඉන් අනතුරුව කායික හැසිරීම පිරිසුදු කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරන්න ඕනේ. මේ පින්වතුන්ට මේ අතර සම්බන්ධයකුත් පේනවා ඇති. පවට ලැජ්ජාවක් බයක් ඇති වුණොත් තමයි කායික සංවරයට යන්නේ. මේ වැඩේ කරන්න හොඳ නැහැ. කවුරු හරි දැක්කොත් මේක මහා ලැජ්ජාවක්. එහෙම හිතින් සිතුවිලි නැగిලෙනකොට තමයි කායිකව සිද්ධ වෙන අපිරිසුදු ක්‍රියා නවතින්නේ. ඒ වගේම බයක් ඇති වෙනවා. මේ වැරදි වැඩේ කරොත් මට අපාය යන්න වෙනවා. නිරේ විලංගුවේ වැටෙන්න වෙනවා. අපාය. ඒ විතරක් නෙමෙයි මේ ජීවිතේදිම හිරේ විලංගුවේ වැටෙන්නත් පුළුවන්. දැන් අපිට විලංගු දෙකක් තියෙනවානේ. මේ ජීවිතේ වැරදි වැඩක් කරලා හිරේ විලංගුවේ වැටෙන්න පුළුවන්. හිරේ විලංගුවෙන් බේරුණා කියමුකෝ. සමහරු ධන බලය, නිල බලය පාවිච්චි කරලා එහෙම බේරෙන අවස්ථා තියෙනවානේ. හිරේ විලංගුවෙන් බේරුණත් බේරෙන්න බැරි තව විලංගුවක් තියෙනවා. නිරේ විලංගුව. අපායේ යන්න මොකක් හරි වැඩක් වෙලා තිබුණොත්, නිරේ උපදින්න දෙයක් මගේ අතින් වෙලා තිබුණොත්, ධන බලය, නිල බලය නෙමෙයි මොනවා පාවිච්චි කරලවත් ඒ අවස්ථාව නම් මගේ හරගන්න විදිහක් නැහැ. ඒ නිසා අන්නේම බයක් ඇති කරගන්නවා. එතකොට පවට ලැජ්ජාව සහ බයක් ඇති කරගත්ත කෙනා ඊළඟට යමු වෙනවා කායික ක්‍රියා පිරිසිදු කර ගන්නවා. ඒ වගේම වචනයෙන් වන ක්‍රියා. වාචසික හැසිරීම. වචන භාවිතය පිරිසිදු කර ගන්නවා. මම හිතන්නේ මේ පින්වුතුන්ට ඒ කාරණා විස්තරාත්මකව අවශ්‍ය වෙන්නේ නැහැ. වචනයෙන් වන වැරදි හතර මේ පින්වුතුන් දන්නවා. බොරුව, කේලම, හිස් වචනය, පරුස වචනය. එතකොට තමන්ගේ මහල බලන්න ඕනේ මගේ අතින් බොරු කියවෙනවා නම් කේලම් කියවෙනවා නම් හිස් වචන සහ කෙනෙකුගේ හිත රිද්ද වෙන පරුස වචන මගේ මුවින් පිට වෙනවා නම් මං වචනය පිරිසුදු කරගන්න වැඩපිළිවෙලක් පාවිච්චි කළ නැහැ. වචනය පිරිසුදු නැහැ. වචනය පිරිසුදු නැත්නම් අපිට අවංකව පිළිගන්න වෙනවා නිවන් දකින වැඩපිළිවෙලේ මූලික වැඩක් මගේ අතින් වෙන්නේ නැහැ. තාම කේලම් කීය කීය ඉන්නවා නම් නිවන බොහෝ දුරයි. තාම හිස් වචන දොඩෝ දොඩෝ කාලේ නාස්ති කරනවා නම් නිවන ගොඩාක් දුරයි. ඒ නිසා අපි හොඳට හිතට ගන්න ඕනේ පින්වත්නි අපි හැමෝම මේ දේශනාව ශ්‍රවණය කරන මේ පින්වතුන් මේ වෙලාවේ ධර්මය මේ පින්වතුන් එක සාකච්ඡා කරන මේ ස්වාමීන් වහන්සේන අපත් අපි හැමෝම හිතට එකඟව අවංකව පිළිගත යුතුයි. තාම මගේ අතින් වචනය වැරදි විදිහට භාවිත වෙනවා නම් වචනේ පිරිසුදු නැත්නම් නිවන් දකින වැඩපිළිවෙලේ මූලික වැඩක් මම තාම කරන්නේ නැහැ. බොහොම ප්‍රමාදයි. එනිසා වාචසික හැසිරීම පිරිසුදු කර ගැනීම භාගතුන් වහන්සේ දේශනා කළා ශ්‍රමණ කරන බ්‍රාහ්මණ කරන ධර්මයක්. කෙලෙස් ඉවත් කර ගැනීමට කළ යුතු මූලික වැඩපිළිවෙලක්. ඊළඟට මානසික සංවරය. මනෝ සමාචාර පිරිසුදු කර ගැනීම. එතකොට දැන් ඔන්න පින්වතුන් කල්පනා කරලා බලන්න හිත අපිරිසිදු වෙන අවස්ථා මොනවාද? හිත අපිරිසුදු වෙන අවස්ථා මගහැරගෙන හිත පිරිසුදු කරගන්න කටයුතු කරන්න ඕනේ. ඒක තමයි ශ්‍රමණ කරන බ්‍රාහ්මණ කරන ධර්මයක් වෙන්නේ නිවන් දකින්න උදව් වෙන්නේ. එහෙනම් දැන් ඔන්න හිතට මේ වෙලාවේ කල්පනා කරලා බලන්න පුළුවන්. දැඩි ලෝභය හිත අපිරිසුදු කරනවා. වෛරය, ක්‍රෝධය හිත අපිරිසුදු කරනවා. මිත්‍යා දෘෂ්ටිය හිත අපිරිසුදු කරනවා. එහෙනම් ඔන්න හොඳට තමන් එක්කම තමන්ගේ හිතත් එක්කම හොඳට සාකච්ඡා කරලා බලන්න පුළුවන්. තරහ වෛර තාම පාලනයක් නැතුව මගේ හිතේ ඇති වෙනවද? හිත අපිරිසිදුයි. දැඩි ලෝභය හිතේ පාලනයක් නැතුව ඇති වෙනවද? ආසාවල් අධිකද? ආසාවල් පාලනය කරගන්න වැඩපිළිවෙලක නැද්ද? හිතට එන එන ආසාව පස්සේ හඹා යන ගතියක් තියෙනවද? ප්‍රමාදයි. ශ්‍රමණ කරන බ්‍රාහ්මණ කරන ධර්ම මාතුල නැහැ. නිවන් දකින වැඩපිළිවෙලේ මූලික වැඩක් මම කරලා නැහැ. හිත පිරිසුදු නැහැ. එහෙනම් ඔන්න ඊළඟට සඳහන් වෙන්නේ කය, වචනය සහ හිත පිරිසුදුව තබා ගන්න දරන උත්සාහය. ඒක ශ්‍රමණ කරන බ්‍රාහ්මණ කරන ධර්මයක් නිවන කරා මාව යොමු කරන ධර්මයක්. එතකොට දැන් කාරණා දෙකයි. පළවෙනි කාරණාව හිරියොතබ් දෙකින් සමන්විත වීම. දෙවෙනි කාරණාව සිත කය වචනය දැන් දේශනාවේ පිළිවෙලටම සාකච්ඡා කළොත් කය වචනය සහ සිත. එහෙමයි භාගතුන් වහන්සේගේ දේශනා අනුපිළිවෙල. කය සංවර කරගන්නවා, කය පිරිසිදු කරගන්නවා, කායික හැසිරීම, වාචසික හැසිරීම පිරිසිදු කරගන්නවා, මානසික හැසිරීම, මනෝ සමාචාර පිරිසිදු කරගන්නවා. ඔන්න ඒ දෙවෙනි කාරණා. ඊළඟට තුන්වෙනි කාරණාව අපි බලමු. අපි දෙවෙනි කාරණාව ගත්තේ සිත කය වචනය තුනම පිරිසිදු කරගන්න එක. තුන්වෙනි කාරණා විදිහට හම්බ වෙනවා ආජීවය පිරිසුදු කර ගැනීම. ආජීවය. එතකොට ආජීවය කියන්නේ අපේ ජීවනෝපාය. දිවි පැවැත්ම. අපි දන්නවා ආජීවය කියන්නේ දිවි පැවැත්ම. එතකොට වැරදි විදිහට එදිනෙදා ජීවිතයේ තමන්ගේ දිවි පැවැත්ම ගත කරනවා නම් වැරදි විදිහට මුදල් හරි හම්බ කරනවා නම් ඒක ශ්‍රමණ කරන බ්‍රාහ්මණ කරන ධර්මයක් නෙමෙයි. ශ්‍රමණ කරන බ්‍රාහ්මණ කරන ධර්මයක් වෙන්නේ ආජීවය පිරිසිදුයි නම් යහපත් ආකාරයකට මිල මුදල් හරි හම්බ කරනවා නම් සතුට වෙන්න. මම නිවන් දකින වැඩපිළිවෙලේ ඉන්නවා. හැබැයි මම වැරදි විදිහකට මුදල් උපයමින් ඉන්නවා නම් මම නිවෙනින් ඈතයි. එහෙනම් දැන් පින්වතුන් කල්පනා කරලා බලන්න මොනවාද වැරදි ආජීව? අපි ධර්මය තුලින්ම අඳුනගෙන තියෙනවා. කෙනෙක්ව හිංසාවකට පීඩාවකට ලක් කරලා මුදල් හම්බ කරනවා නම් ඊට වැරදි ආජීවයක් කියලා අපිට තේරෙනවා. සතුන් වෙළඳාම් කරනවා නම් මේ සතුන් හිංසාවට ලක්වන විදිහට වෙළඳාම් කරනවා නම් මස් මාංශ වෙළඳාම් කරනවා නම් අපිට ධර්මයේ පෙන්වා දෙනවා ඒක වැරදි ආජීවයක්. අවියායුධ වෙළඳාම් කරනවා නම් වසවිස කෙනෙක්ට හිංසාවක් වන විදිහට වසවිස වෙළඳාම් කරනවා නම් එතකොට අපි ධර්මයේ තුලින් අඳුනගෙන තියනවා තවත් කෙනෙකුට හිංසාවක් වන විදිහේ ක්‍රමයකින් තමන්ගේ ජීවනෝපාය පවත්වාගෙන යනවා තවත් කෙනෙකුට හෝ පිරිසකට හිංසාවක් වන වැඩපිළිවෙලකින් මිල මුදල් හරි හම්බ කරනවා නම් ඒක නිවනට බාධාවක්. නිවනට උදව් වෙන්නේ නිවැරදි ජීවනෝපාය. ආජීවය පිරිසිදු කර ගැනීම. එතකොට අපි දන්නවා කෘෂිකර්මාන්තය කියන්නේ ආජීවය පිරිසිදුව පවත්වා ගන්න උදව් වෙන ජීවනෝපාය ක්‍රමයක්. රාජ්‍ය සේවය. ඒ වගේම තවත් කෙනෙක්ව හිංසාවට ලක් නොවන ආකාරයට කරන්න පුළුවන් වෙලදාම නේද? තුලා කූට එහෙම නැතුව හොරට කිරුම් මිනුම් කරන්නේ නැතුව ඉතාම ධාර්මිකව නිවැරදිව අවංකව වෙළඳාම් කටයුතු කරනවා නම් සතුටු වෙන්න. ඇයි? එහෙනම් ඒ කියන්නේ මගේ ආජීවයේ පිරිසිදුයි. මම කෙනෙක්ව හිංසාවකට ලක් නොවන ආකාරයට තමයි මිල මුදල් හරි හම්බ කරන්නේ. එහෙනම් මම ශ්‍රමණ කරන බ්‍රාහ්මණ කරන ධර්ම අතර ඉන්නවා. දැන් මේක ස්වාමින් වහන්සේලාට අදාළ කරද්දි ටිකක් වෙනස් වෙනවා. ස්වාමින් වහන්සේලාට අදාළව ආජීවය පිරිසිදු කරගන්නවා කියන්නේ උන්වහන්සේලා සිව්පසය ලබා ගැනීම සඳහා අයුතු හැසිරීම් කරන්නේ නැහැ. එතකොට ස්වාමින් වහන්සේලාට මේක වෙනම සාකච්ඡා කරනවා. එතකොට ගිහි පින්වතුන් වල මේ පින්වතුන්ට ඔන්න අදහසක් ඇති කරගන්න පුළුවන්. ආජීවය පිරිසුදු කරගන්නවා. කොහොමද? නිවැරදි විදිහකට මිල මුදල් සම්පාදනය කර ගැනීම. එහෙනම් ඔන්න දැන් නැවත මතක් කරන්නම් මෙතෙක් කාරණා කතා කරපු ටික මහා අසපුරු දේශනාව තුල භාගතුන් වහන්සේ අවධාරණය කරනවා ශ්‍රමණ කරන බ්‍රාහ්මණ කරන ධර්ම කෙලෙස් ඉවත් කරගන්න පියවරෙන් පියවර අනුගමනය කළ යුතු කර්ම අනුගමනය කළ යුතු කාරණා මුලින්ම කියවුනේ හිරියොතප් දෙකෙන් සමන්විත වීම. ඊළඟට කියවුනේ කය වචනය සහ සිත භාවිත කරලා කරන ක්‍රියා පිරිසිදුව පවත්වා ගැනීම. එතකොට දැන් මේ වෙනකොට සාකච්ඡා කරමින් හිටියේ ආජීවය පිරිසිදු කර ගැනීම. නිවැරදි ජීවනෝපාය ක්‍රමය. ඉන් අනතුරුව භාගතුන් වහන්සේ දේශනා කළා තින ඔන්න දැන් ටිකක් එන්නෙන සංකීර්ණ වෙනවා. දැන් බලන්න පින්වත්නි බුද්ධ දේශනාව භාග්‍යතුන් වහන්සේගේ මේ වැඩපිළිවෙල එක්වරම අපිව සංකීර්ණ මට්ටමකට අරන් යන්නේ නැහැ. මේ පින්වතුන්ට මේ වෙලාවේ මතක් වෙනවා ඇති අර මුහුදක් උපමා කළා වෙලා අවස්ථාවක භාග්‍යතුන් වහන්සේ මුහුද උපමා කරගෙන මේ ශාසනය ගැන දේශනා කළා. මුහුදත් එක්වරම ගැඹුරු වෙන්නේ නැහැ. වෙරළේ ඉඳන් මුහුද පැත්තට යනකොට ටිකෙන් ටික තමයි මුහුද ගැඹුරු වෙන්නේ. අන්න ඒ වගේ මේ ශාසනයත් ශාසනයට පිළිපන් ශ්‍රාවකයා එක්වරම එක්වරම මේ ශාසනය ගැඹුරට යන්නේ නැහැ. ශාසනයට පිළිපන් ශ්‍රාවකයා ක්‍රමානුකූලව. හොඳට සීලය පිළිටනවා. සීලය පිළිටමින් ඉන් අනතුරුව හොඳට සමාධිය වර්ධනය කරගන්නවා. ඔය ආකාරයට ක්‍රමානුකූලව තමයි ගැඹුරට යන්නේ. එක්වරම ගැඹුරට එක්වරම මේ ශාසනයේ ගැඹුරු දේවල් සංකීර්ණ දේවල් කරා හිත යොමු කරන්න එහෙම නෙමෙයි මේ වැඩ පිළිවෙල සකස් වෙලා තියෙන්නේ ක්‍රමානුකූලව. දැන් බලන්න මේ දේශනාවෙත් මුලින්ම කියවුනේ මුලින් හිරියොතත් ඇති කරගන්න. හිත කය වචනය ඊළඟට පිරිසුදු කරගන්න. ඉන් අනතුරුව එදිනෙදා ජීවනෝපාය මනාව හිංසාවක් පීඩාවක් නොවන විදිහට පවත්ව ගන්න. ඔන්න ඊළඟට කියනවා ඉන්ද්‍රියෙහි গুপ্তද්්වාරය ඇති කර ගැනීම. ඔන්න. අර මූලික වැඩපිළිවෙල කරපු කෙනාට දැන් ඔන්න ඊළඟ පියවරට යන්න පුළුවන්. දැන් මේ පින්වතුනි අපි දැනගන්න අපි කළ යුතු දේවල් ටික. අපි සමහර වෙලාවට මේ පියවරට යනවා මුල් ටික කරන්නේ නැතුව. මොකද මේ පියවර ඉන්ද්‍රියෙහි গুপ্তද්්වාර බව, ඉන්ද්‍රිය සංවරය. අසකන නාසයේ දිවකය මනස කියන මේ ඉන්ද්‍රියන් අසංවර නොවන විදිහට පවත්වා ගැනීම. එතකොට මේ පියවරට එන්න කලින් ඔන්න කරන්න වැඩ ටිකක් තිබුණා. අපිට ඇතැම් විට මුල් ටික අමතක වෙනවා මේ පියවරට එන්න දඟලනවා. එතකොට අපිට ගොඩක් අමාරුයි. එහෙනම් පින්වත්නි මේ ක්‍රමානුකූල වැඩපිළිවෙලයි අපි දැනගන්නේ අපි කළ යුතු දේ මුලින් හිරියොතත් ඇති කරගන්න ඊළඟට කායික හැසිරීම සංවර කරගන්න වාචසික හැසිරීම සංවර කරගන්න මානසික හැසිරීම සංවර කරගන්න ඕනේ ඉන් අනතුරුව ආජීවය පිරිසුදු කරගන්න ඕනේ ජීවනෝපාය පිරිසුදු කර ගැනීම. ඉන් අනතුරුව අපි කරන්න ඕන වැඩපිළිවෙල ඉන්ද්‍රිය සංවරය. ඔන්න බලන්න ක්‍රමානුකූලව ඉදිරියට යන හැටි. ඉන්ද්‍රිය සංවරය කිව්වහම මේ පින්වතුන්ට මේ වෙලාවේ සිහිපත් කරගන්න පුළුවන්. ඇහෙන් යම්කිසි රූපයක් දැකලා හිත අසංවර වෙනවා නම් ඒ අවස්ථාවක් මග අරින්න ඕනේ. රූපයක් දිහා බලලා ඇහැ අසංවර වෙනවා නම් ඒ බැලීම නොකල යුත්තක්. හැබැයි අපිට ඇස් දෙක පියාගෙන ඉන්න බෑ, ඇස් දෙක වහගෙන ඉන්න බෑ. එහෙනම් කොහොමද කරන්නේ? රූප දැක්කට පස්සේ දැන් සමහර වෙලාවට සමහර රූප පේනවා. අපිට මගහැරලා ඉන්න බෑ. ඒ රූප හිත අසංවර කරන දේවල්. එහෙනම් මේ වගේ වෙලාවට මොකද කරන්නේ? ඒ රූපේ අනුනිමිති ගන්න යන්නේ නැහැ. ඒ රූපේ දිහා වඩාත් ඕනෑකමින් බලන්න උත්සාහ කරන්නේ නැහැ. මේ අමාරු වැඩක්. මේ විදිහ සාකච්ඡා කරන්න පහසු නමුත් හරි අමාරුයි. හැබැයි ක්‍රමානුකූලව අර මූලික පියවරන් අනුගමනය කළ ඉදිරියට යන කෙනාට මේක ක්‍රමානුකූලව කරගන්න පුළුවන්. අර මූලික වැඩපිළිවෙල නොකර එක්වරම ඉන්ද්‍රිය සංවරයට යන්න අමාරුයි. අර මූලික ටික අපි දැනගත්තේ. හිරියොත්ප් වලින් පටන් ගත්තේ. ඒ ඔස්සේ ක්‍රමානුකූලව ඉදිරියට යද්දී ඔන්න ඊළඟ පියවර ඇහැ කන නාසය දිවකය මනස අසංවර අවස්ථා මගහැරලා ඒ ඉන්ද්‍රියන් අසංවර නොවනසේ පවත්වා ගන්න දරන උත්සාහය. ඉන්ද්‍රිය සංවරය. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තර මේ පින්වතුන්ට දැනගන්න පුළුවන්. ඉන් අනතුරුව ඔන්න ඊළඟ පියවර. දැන් හිතන්න පින්වත්නි කෙනෙක්ට මේ ටික සටහන් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සටහන් කරගන්න අවස්ථාවක් නොලැබුණා නම් අර විදිහට අන්තර්ජාලය ඇසුරේ මේ මහා අසපුර සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ 39 වෙනි සූත්‍රය හොයලා බලලා මේ කාරණා ගොනු කරගන්න පුළුවන්. දේශනාව අවසන් කරද්දිත් කාරණා නැවත වතාවක් තාම කෙටියෙන් කියාගෙන යන්න. සටහන් කරගත්තත් නැතත් අපි අනිවාර්යෙන් කළ යුත්තේ මේ ක්‍රමානුකූල වැඩපිළිවෙල ප්‍රායෝගික ජීවිතයට ගලපා ගැනීම. සටහන් කර ගැනීම සඳහා උදව්වක් හිතේ හෝ සටහන් කරගත්තොත් මේ වැඩපිළිවෙල ප්‍රායෝගිකව වැළප ගන්න පුළුවන්. ඉන් අනතුරු ඔන්න ඉන්ද්‍රිය සංවරයෙන් අනතුරුව ශ්‍රාවකයා කළ යුතු වෙනවා බුද්ධ භාෂිතය අනුව භෝජනයේහි මාත්‍රාඥ බව. ඔන්න ශ්‍රමණ කරන බ්‍රාහ්මණ කරන ධර්මයක්. කෙලෙස් ඉවත් කරන්න උදව් වෙන වැඩපිළිවෙලක් භෝජනයේහි මාත්‍රාඥ බව. පමණ දෙන ආහාර ගැනීම. Tamanට අවශ්‍ය ප්‍රමාණයට විතරක් ආහාර ගන්නවා නම් ඒකත් නිවන් දකින්න උදව් වෙන වැඩපිළිවෙලේ ඒක අංගයක්. ඔන්න බලන්න. පමණ දැන ආහාර ගැනීම. ඉතින් ආහාර ගැනීම ගැන මේ පින්වුතුන්ට ප්‍රායෝගිකව අත්දකින්න ඕන තරම් ඇති. ප්‍රමාණය දැනගෙන ආහාර ගන්න කවුරු හරි කටයුතු කරන්නේ නැත්නම් තාමත් හිතන හිතන විදිහට ආහාර ගන්නවා නම් මේ කය පවත්වා ගැනීම පමණක් නෙමෙයි ඊට එහා අරමුණුත් එක්ක ආහාර ගන්න පෙළඹිලා ඉන්නවා නම් නිවනට බාධායි. එහෙනම් ක්‍රමානුකූල වැඩපිළිවෙල ඊළඟ අංගය පවන දෙන ආහාර ගැනීම දේශනාවේ සඳහන් වෙන්න විදිහට භෝජනයේහි මාත්‍රාඥ බව. ඉන් අනතුරුව නිදිවැරීම නිින්ද අඩු කරගන්නවා. එක පාටම නිදි නිින්ද අඩු කරගන්නා වෙන්නේ අර වැඩපිළිවෙලේ ඊළඟ අංගය නිදිවැරීම. එතකොට නිදිවැරීම කියන්නේ නිවන් දකින්න උදව් වෙන අංගයක්. හැබැයි කොයි විදිහට නිදිවැරීමද? සමහරු නිදිවැරීම කරනවා දැන් අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන් නේ. මලගයක් වෙච්ච වෙලාවල අපි නිදි මරනවානේ. දවස් ගණන්. හැබැයි ඒ නිදි වැරීමද මේ කියන්නේ? ඊළඟට සඳහන් වෙනවා නිදි වරමින් මොනවද කරන්න ඕනේ කියලා. මේ කියන්නේ කෙලෙස් ඉවත් කරන්න කල යුතු වැඩපිළිවෙල නිදි වරමින් කරනවා. හිතේ කෙලෙස් අයින් කරගන්න මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය හරිම පොඩ්ඩයිනේ. ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය හරිම පොඩ්ඩයි. ඒකින්ද මේකේ නිନ୍ଦ යම් කිසි විදිහකට අඩු කරගන්න වෙනවා. මේ ජීවිතයේ උපරිම ප්‍රතිඵලයක් ලබන්න නම් නිନ୍ଦ අඩු කරන්න වෙනවා. නිදාගන්න ලැබිච්ච ජීවිතයක් නෙමෙයි. සෞඛ්‍ය විදිහට ගත්තොත් දැන් සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයක් ගැන කතා කරොත් නිින්ද අවශ්‍යයි. නිින්ද ඕනේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි කයට අනවශ්‍ය පරිදි නිින්ද දෙනවද නැද්ද කියන එකයි. ඒ නිසා අවශ්‍ය පැය ගණන කයට ලබා දිය යුතුයි සෞඛ්‍ය ආරක්ෂිත විදිහට. නමුත් තියෙන අවශ්‍ය ප්‍රමාණයට එහා අවශ්‍ය වෙන්නේ නැහැ ඒ විතරක් නෙමෙයි පින්වත්නි. සමහර වෙලාවට උනන්දුව තියෙන කෙනා අවශ්‍ය ප්‍රමාණය මේ කයට අවශ්‍ය පැය 6ක් නම් නිින්ද ඊටත් අඩු කරන්න උත්සාහ කරනවා. මේ ලැබිස මනුෂ්‍ය ජීවිතයේ උපරිමය කරගන්න. මේ මිනිස් ජීවිතයේ උපරිම ප්‍රතිඵල නෙලා ගන්න නිදි වරන්න වෙනවා. වෙලාව බොහොම පොඩ්ඩයි. අන්න නිදි වැරීමට එන්නේ ඊළඟ අංගය මේ ශ්‍රමණ කරන බ්‍රාහ්මණ කරන ධර්ම අතර ඊළඟ අංගය. ඊළඟට සති සම්පජඤ්ඤය. සියලු ඉරියව්හි සිහිනුවණින් සමන්විත වීම. සති සම්පජඤ්ඤය. ඉන් අනතුරුව සඳහන් වෙනවා ඔන්න ඊට පස්සේ තමයි නිහඬ සෙනසුණක් හොයාගෙන නීවරණ දුරු කරගන්න උත්සාහ කරන්නේ. අන්න බලන්න එකපාරම භාවනාවට ගිහිල්ලා නැහැ. එක්වරම නීවරණ දුරු කරගන්න ගිහිල්ලා නැහැ. එක්වරම කවුරුත් නැති තැනකට ගිහිල්ලා භාවනා කරන්න පටන් ගන්න කියලා නෙමෙයි මේ තියෙන්නේ. ඔන්න බලන්න භාවනාව හම්බ වෙන තැන. අපි ගොඩක් දුරට නිහඬ සෙනසුණක් හොයාගෙන භාවනාවට යොමු වෙනවා. ඒක හොඳයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි ඊට කලින් කරන්න ඕන වැඩ ටික කරලාද? අපි කලින් කරන්න ඕන වැඩ ටිකේ ඉඳන්මයි මේ කතා කරන්නේ. මහා අසපුරු සූත්‍රය. ඒක ඊළඟ අංගය තමයි නිහඬ සනසුණක් හොයාගෙන නීවරණ පහ දුරු කරන්න කටයුතු කිරීම. එතකොට මේ සූත්‍ර දේශනාවේ මෙන්න මේ කාරණාව සඳහන් වෙන තැන නීවරණ පහ උපමා ඇසුරෙන් නීවරණ පහෙන් ඉවත් වීම කොයිතරම් සුවදායකයිද කියලා උපමා ඇසුරෙන් සඳහන් කරලා තියෙනවා. එතකොට කාමච්ඡන්ද නීවරණයෙන් මිදුණා කියන්නේ ණයකින් නිදහස් වුණා වගේ. කාමච්ඡන්දය තියනකම් අපි හිතන්නේ සනීපයි කියලා. හිතේ ආසාව තියනකම් තමයි ලෝකේ රස විඳින්න පුළුවන් කියලා අපිට හිතෙන්නේ. හැබැයි බුද්ධ භාෂිතය සියල්ල දන්නා සියල්ල දක්නා භාගතුන් වහන්සේ අපිට පෙන්වලා දෙනවා. අපිට හෙළිදරව් කරනවා. කාමච්ඡන්දයෙන් ඉවත් වුණොත් හිත ගලව ගත්තොත් ණයකින් නිදහස් වෙනවා. හරිම සාහනයි. ඒ වගේම ව්‍යාපාදය හිතින් ඉවත් කරගත්තොත් රෝගයක් සුව වුණා වගේ. පුදුම සහනයක්. ඒ වගේම තීන මිද්දෙන් දුර වුණා නම් හිරගෙන් නිදහස් වුණා. ඒ තරම් සහනයක්. ඒ වගේම උද්දච්ච කුක්කුච්චයෙන් හිත ගලව ගත්තොත් දාස භවින් මිදුණා වගේ. වැඩකාරකම් කර කර ඉඳලා කාලයක් තිස්සේ ඒ වැඩකාරකමින් මිදුණා වගේ. වහල් භාවයෙන් මිදුණා වගේ සහනයක්. ඒ වගේම විචිකිච්ඡාවෙන් මිදුණා කියන්නේ ඒකත් සඳහන් වෙන උපමාවකින් කාන්තාරයකින් මිදිලා ෂේම භූමියකට ආවා. ওই විදිහට නීවරණ පහෙන් හිත ඉවත් කරගත්තාම දැනෙන සහනය, සුවය උපමා ඇසුරෙන් භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතකොට ඊළඟ පියවර අර විදිහට නීවරණ පහ ඉවත් කරනවා ධාන හතර උපදවා ගැනීම. ඔන්න බලන්න සමාධිය. හිත සමාධිමත් කරන්න හම්බ වෙන තැන. අපි මේ මූලික පියවරෙන් පියවර මේ කාරණා සාකච්ඡා කරන්නේ. මුලින් කරන්න ඕන වැඩ ටිකක් කියවුණා ඊට පස්සේ තමයි ඔන්න හිත සමාධිමත් කරන්න ධානය උපදවා ගන්න අවධානය යොමු කරන්නේ. ඉන් අනතුරුව සඳහන් කරලා තියෙනවා පුබ්බේ නිවාසානුස්සති ඥානය, චුතුපපාත ඥානය, ආසවක්කේ ඥානය උපදවා ගැනීම සඳහා හිත යොමු කිරීම. සමාධිමත් හිත ඊළඟට තමයි ත්‍රිවිද්‍යාව උපදවා ගන්න යොමු කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න ඔන්න හිත මෙහෙවන්න ඊට පස්සේ. බලන්න පින්වත්නි ක්‍රමානුකූල වැඩපිළිවෙල. ඊළඟට අවසානයේ තමයි සියලු ආශ්‍රයයන්ගෙන් මිදී අරිහත්ත්වයේ සාක්ෂාත් වෙන්නේ. එනිසා පින්වත්නි දේශනාවට අදාළ කාලයත් අවසන් වෙනවා. අද අපි උත්සාහ කළා මේ මහා අසපුර සූත්‍රය තුළ බුද්ධ භාෂිතය භාගතුන් වහන්සේ කියලා දෙන වැඩපිළිවෙල අඳුනගන්න. එතකොට ඊටාම සංක්ෂිප්ත අදහසක් තමයි අද අපි දැනගත්තේ. මේ දේශනාව තුළ පියවරෙන් පියවර කෙලෙස් ඉවත් කරගන්න ශ්‍රාවකයා කටයුතු කළ යුතු ආකාරයේ මනාව සඳහන් වෙනවා. එතකොට අවසාන වතාවෙත් කෙටියෙන් හරි කාරණා කියන්නම් කියව නිසා කියාගෙන කියාගෙන යන්න ඒ කාරණා ටික හොඳට හුම්කම් දෙන්න. ශ්‍රාවකයා මුලින්ම හිරියොතප් ඇති කරගන්නවා. පවෙට ලැජ්ජාවක් සහ බයක් ඇති කරගන්නවා. ඊළඟට කායික සමාචාර පිරිසුදු කරගන්න උත්සාහවත් වෙනවා. වාක් සමාචාර පිරිසුදු කරගන්න උත්සාහවත් වෙනවා. මනෝ සමාචාර පිරිසුදු කරගන්න කටයුතු කරනවා. ඉන් අනතුරුව ආජීවය පිරිසුදු කරගන්න උත්සාහවත් වෙනවා. බුද්ධ භාෂිතය අනුව. ඒ වගේම ඉන්ද්‍රිය සංවරය, ඉන් අනතුරුව භෝජනයේ හිමාත්‍රාඥ බව. ඊට පස්සේ නිදිවැරීම, කෙලෙස් ඉවත් කර ගැනීම සඳහා නිନ୍ଦ වර්ජනය කරනවා. ඊට පස්සේ තමයි සියලු කටයුතු දැන් කාරණාව සඳහන් වෙන සති සම්පජාඤ්ඤය නමින් සියලු විරියව් සියලු එදිනෙදා ජීවිතය සිහිනුවණින් යුක්තම කරන්න උත්සාහ කරනවා. සිහිනුවණින්. සියලු ඉරියව් සියලු එදිනෙදා කටයුතු. සිහිනුවණින් කරන්න උත්සාහවත් වෙනවා. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් මේ පින්වතුන්ට දැනගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි ඉන්න අනතුරුව තමයි ඔන්න භාවනාවට යොමු වෙන්නේ. නිහඬ සෙනසුණක් හොයාගෙන කාමච්ඡන්ද ආදී නීවරණ පහ යටපත් කරන්න භාවනාව උපයෝගී කරගන්නවා. ඒ භාවනාව තුළින් ධාන හතර උපදවා ගන්නවා. ධානා මට්ටමකට යම්කිසි සමාධිමත් මට්ටමකට හිතපත් කරගන්නවා. ඒ තුලින් චතුරාර්ය සත්‍ය ධර්මයට අදාළව හිත මෙහෙයනවා. ඔහොම තමයි දේශනාවේ සඳහන් වෙන්නේ. බලන්න දෙන්වත් ක්‍රමානුකූලව අපි හැමදෙනාම කරන්න ඕන වැඩපිළිවෙල. පියවරෙන් පියවර ඉදිරියට යා යුතු ආකාරය මේ කියලා දෙන්නේ. බලන්න මේ දේශනාව දැනගැනීමේ වැදගත්කම. ඔන්න ඔය කාරණා මූලිකව දේශනාවේ අපිට කියලා දෙනවා. ඒ වගේම දේශනාව අවසානයේ රහතන් වහන්සේ හඳුන්වන නම් කිහිපයක් සඳහන් රහතන් වහන්සේ හඳුන්වන නම් කිහිපයක්. සමන, ගාක්මන, නහාතක, වේදඥ, සොත්තිය, අරිය, අරහන්ත. ওই නම් වලින් රහතන් වහන්සේ හඳුන්වන හේතුත් සඳහන් වෙනවා. නමුත් අපිට කාලය අවසන් වෙන නිසා අපි අවසන් කරමු. මේ දේශනාව ශ්‍රවණය කරන ස්වාමින් වහන්සේලා ඊටාම සතුටින් අනුමෝදන් වෙච්ච බවත් සඳහන් වෙනවා. ඒතර මහා අසපුර සූත්‍ර දේශනාව කොහොමයි සඳහන් වෙන්නේ මේ පින්තුන් හැම දිනාටම ආශිර්වාද කරනවා. හිතේ කෙලෙස් ඉවත් කරගන්න කළ යුතු වැඩපිළිවෙල ක්‍රමානුකූල වැඩපිළිවෙල පියවරෙන් පියවර හොඳට හඳුනගෙන ඒක හොඳට මතක තියාගෙන එදිනෙදා ප්‍රායෝගික ජීවිතයට මනාව ගලපගෙන මේ සියලු දුකෙන් නිදහස් වෙන්න ක්‍රමානුකූලව ඒ නිර්වාණ අවබෝධය කරා හිත මෙහෙවන්න හැම දිනාටම මේ දේශනාවත් හේතු උපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා. අපි හැම දිනම දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරන්ති මේ පින්වතුන් හැමදෙනාටමත් ආශිර්වාද කරනවා ධර්ම ශ්‍රවණය තුලින් ධම්ම මනසිකාර ප්‍රවැත්වීම තුලින් හිතේ ඇතිවෙච්ච අප්‍රමාණ පුණ්‍ය ශක්තිය මේ ඇති වෙලා තියෙන පීඩාකාරී තත්ත්වයක් වහවහා දුරු වෙලා හැම දිනාටම ක්‍රමානුකූලව මේ ධර්ම මාර්ගය තුල ඉදිරියට ගමන් කරලා හැකිතාක් ඉක්මනින් මේ කෙලෙස් ඉවත් කරගන්න එතෙක් මේ ජීවිතයත් පරලෝ ජීවිතයත් සාර්ථක කරගන්න අවසානයේ නිර්වාණ අවබෝධයෙන් නිවී සැනසෙන්න මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතුපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා හැම දිනාටම පෙරුවන් සරණයි